සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් දෙදහස් පහ වසරේ මාර්තු මාසේ 17 වන දින ප්‍රචාරය කරන ලද සිංහල උඩරට නැටුම් කලාව පිළිබඳව පාරම්පරික නර්තන ප්‍රඥ පනි ಭಾರತයන් සමග කළ සාකච්ඡාවක් ඇසුරින් නිෂ්පාදනය කළ තුන්පත් රටා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. සින්පත් සතා අද තුන්පත් කතා නිර්මාණයට ජේ.බී. දිසානායක නියුටන් පිරිසක් කාලාන්තරයක් තිස්සේ ජීවත් වෙනකොට එකට ගණදෙනු කරනකොට ඒ අය අතරේ නොඑක් සිරිත් සිරිත් ඇති වෙනවා. මෙහෙම කළොත් හොඳයි, මෙහෙම කළොත් හොඳ නෑ. මේක කරන්න ඕනේ මෙන්න මේ විදිහටයි. එහෙම කරන්න ඕනේ මෙන්න මේ නිසයි. ඔය විදිහට ඒ මිනිසුන් අතරේ නොඑක් සිරිත් විරිත් ඇදහිලි විශ්වාස, බැඳුම් පිදුම්, සැටුම් ගැන ඇති වෙනවා. ඔය සියල්ලම හඳුන්වන්නයි මානව විද්‍යාඥයෝ සංස්කෘතිය කියන පදේ යොදන්නේ. මේ සංස්කෘතිය කියන එක එතකොට પરම්පරාවෙන් પરම්පරාවට පැවතෙන එකක්. සංස්කෘතිය කියන එක එක්කෙනෙකුගේ නිර්මාණයක් නෙමෙයි. එක්කෙනෙකු හදාපු දෙයක් නෙමෙයි. ඒක මිනිසුන් සමූහයකගේම සාමූහික පොදු නිර්මාණයක්. අඩහුවක් වුණා. බෙරපදයක් වුණා. ඒක තනි නැට්ටෙකුගේ තනි බෙරකාරයෙකුගේ නිර්මාණයක් නෙමෙයි. කුකුඳ කත කුකුඳ කත කුකුඳ කත ජින්ත ගජින් කුකුඳ පෙරපදේ වුණත් හදිසියෙ පහළ වෙච්ච එකක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට සිංහල නැටුම් ශිල්පීන් අතර පැවතගෙන එන එකක්. සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට පාස්වාගෙන ඒවට නොඑක් දෙන හවුල් වෙනවා. සමහරු වැඩි වැඩියෙන් හවුල් වෙනවා, සමහරු මද වශයෙන් හවුල් වෙනවා. අපේ සංස්කෘතික ලක්ෂණ, සිංහල සංස්කෘතික ලක්ෂණ පාරම්පරික සිරිත් වෙරේ ආරක්ෂා කරගන්න වැඩි වැඩියෙන් වෙහෙස වෙන අය. අන්න ඒ අය ගැන මාසිකට වතාවක්වත් තුන්පත් රටාවක් ගොතන්ට අපි මුලදිම පොරොන්දුනා ඔබට මතක ඇති. ඒ අනුව අද අපි තුන්පත් රටාව ගොතන්නේ සිංහල නැටුම් ගැන. විශේෂයෙන්ම උඩරට නැටුම් කලාව ආරක්ෂා කරගන්න බොහොම උනන්දුවකින් දේශ මහන්සි වෙන කෙනෙක් මුල් කරගෙන මේ පුද්ගලයා දන්න හඳුන්න අය කුළුපගාය ඔව් හඳුන්වන්නේ පණි කියන නමේ. මට දින් පානිස් කියලා ඉස්සර කියන්නේ පණි කියලායි මට කවුරුත් විවාහ කරන ගමේ. අදට අවුරුදු 40කට විතර උඩදී කොළඹට අපි මේ දක්ෂ සිංහල නැට්ටුවා අද දිසාපාමුක් ආචාර්යවරු. Taman දන්න ශිල්පය හැම දිනකටම බෙදා දෙන හොඳ ගුරුවරයෙක්. මේ තමයි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ නැටුම් අංශ ප්‍රධානියා පණි වර්තමාතා. නැටුම් ගැනීම වගේ කලා ශිල්ප සිංහලයන් අතර පැවතින්නේ ගුරුකුල પરම්පරා හැටියට. මේ විදිහේ සුප්‍රසිද්ධ ගුරුකුල પરම්පරා රාශිය අදත් අපේ රටේ තියෙනවා උඩ පාට දෙරතෙන්. පනිවර්ත මහතාත් මේ විදිහේ සුප්‍රසිද්ධ પરම්පරාවට අයත් ශිල්පියෙක්. ඔහුගේ පියා පියාගේ පියා. ඒතරක් නෙමෙයි පියාගේ සහෝදරයෝ ඔක්කොම වගේ නැතුම් කලාවට නැඹුරුන අය. පනිවර්ත මහතා උපන්නේ ආල්ගම කියන ගමේ. සමාජ පරම්පරාව ගැන අනිබර්ත මහතා සඳහන් කරන්නේ බොහොම අභිමානයෙන්. මේ පරම්පරාවේ අපේ ගෙදර අල්ගම ශ්‍රියා ගුණාන්තයේ ගෙදර බොහොම ප්‍රසිද්ධයි. ශ්‍රියා ගුණාන්තට තාත්තලා හතර දෙනෙක් වුණා. කලා ගුණාන්තේ, සුරව ගුණාන්තේ ආදි වශයෙන් මම අපි මුත්තලා. ඒගොල්ලෝ බොහොම ජනප්‍රිය කලාකාරයෝ. ඒගොල්ල දෙන්නේ පෙර ගානවා දෙන්නේ නටනවා. ඒ අතර තුනේ නක්සත්‍රයේ කෙනෙක් තව කෙනෙක් පාලි, තව කෙනෙක් හිවිදි. ඔයාගේ මේ විවිධ දැනීම් තිබුණු අපේ මුත්තලාගෙන් අපේ ශ්‍රියාතා කියන කෙනා බොහෝම ජනප්‍රිය වෙන්න හේතුව පුදුම දක්ෂයෙක්. පුදුම කුසලතාවයක් තිබෙච්ච කෙනෙක්. ඒ දින්නට පවංචි ගුරුනාන්සේ පබා ශ්‍රීනාතරනාන්සේ කියන දින්න තමයි අපේ තාත්තයි බාප්පයි. මම ඉතින් ගෙදරම තමයි පළමුවෙන් නැටුවේ. මම නටන්නේ නැහැ වැඩි ඉතින් පිටි ගන්න යනවා. අපි මේ අඳලා දින තරම් කොටේම අමුඩ ගහගෙන ඒකට අපේ ඉස්සා අඩුමඩුව තියෙනවා. ඕකේ ඉතින් වී බිත්තර දිවට වෙන මිනිස්සු ගෙනියනවා. ඉතින් වී කොටලා ගන්න වෙනම වී සම්බල කොටන අය ඉතින් නැන්දලා අපේ අම්මට සහාය වෙන්න හිතුණු නැන්දා, හින්ත නැන්දා, ප්‍රොමිල් නැන්දා ආදී වශයෙන් ගෑනු හත් දෙනෙක් විතර වී කොටනවා. ওই අතතුරේ මැද මිදුනේ ওই නොයෙකුත් කපු මහතුරු. ওই යද්දී කපු මහතුරු කියලා මේ යාතිකා කරන කප් මහතුරු වෙනයි දේවල් බඳු නටනයි වෙනයි ඒකට දේවාලවල කප් මහතුරු වෙනවා වගේ අය අපේ ගෙදරින් තමයි හැම ගෙයම ආරම්භ කරන්නේ ඉගෙන ගන්න. ඒ එකම අපේ නෑදෑයෝ හරිම ප්‍රසිද්ධ නිසා ආතත බුලත් දුම් කළ තියලා තමයි මහා බුර කියලා මේ නටු ගන්න. ඉතින් මමත් පුංචි කොල්ලා ඉතින් වදිනකොට මාත් වදිනවා. ඉතින් ගෙදර නිසා මම බුලත් දුම් කළා ඉතින් එන්නේ නෑ. ඒවා බුලත් අතක්ම දීලා ආතල වදිනවා. ඉතින් කොල්ලොඹත් නිකයි නැතුව හොඳ නැට්ටුවක් යන් කියලා අපි ආතා අන්තිම මොහොතේ ඉතින් ඔය දවසට අවුරුදු 60 ඉඳ කාලේ මට වතකයි. එදත් ලොකු හාන්සි පුටුවක්. ඔය හාන්සි පුටේ ඉතින් ආත ඉඳගෙන ඊට බෙරියල් ගත්තාම පඩි පෙර දිනවා ගෙදර මැද විදුලේ. පඩි පෙරට අරගෙන ඉතින් තුවාය පටලිය තුවාය දෙයක් තමයි බලන්න හොඳ ටිකක්. ඡන්දිපය විඥාන කලාවේ ඉතර කලාකාරයෝ මේ හවඩි දාලා කුඩියක් බැඳලා සුරේම දාගෙන යන ටිකක් පොහොසත් විදිහට ඉන්නේ. දුප්පත්කම පෙන්වන්න සතුරු නෑ. ඒ දුප්පත්කම තිබුණා. ඉතින් ওই විදිහට නිකන් මට මේ මතක හැටියට. ඉතින් කොහොම පෙරේ ගත්තාම ඉන්දියාවේ මහාචාර්යවරයෙක් වගේ හොඳට හරි ප්‍රතාපවත්. ඉතින් කවිය කියලා තාලම් පොටේ තව කෙනෙකුට දීලා ලොකු කවුවත් වෛද කවු මහත්මයෙකුට. ඉතින් අපිට මේ තිත් මාත්‍ර ගන්නවා. දින් අඩව් දණ්ඩි කඳේ ආරම්භනකට ඔන්න අපි දණ්ඩි කඳේ තෙයි පාගෙනවා. ආපුරා කියලා තෙයි නටදාය බුලත් දුම් කළ කැවුම් කිරිපත්ෙම ගේනවා. මං හිතන්නේ අපේ ගෙදර කවදාකවත් මේ කැවුම් උයුවට උයනේ වන මේ කන්නේ අර පිටින් දෙනවා. ඒ තරම් මේ තෑගි භෝග හම් වෙනවා හැමදාම. අනිවාර්ත මහතා උඩට පළාතේ ප්‍රසිද්ධ නැටුම් පරම්පරාවක් උපන් නිසා ඔහුගේ හිත නැතුමට ඇදී ගියේ ඉබේම වගේ. ඔහු මුලින්ම නැතුමට බහපු හැටි බොහොම රසවත් කතාවක්. මම පළමුවෙන්ම අපේ ඉතින් ගෙදර මට වැඩිමල් අයියලා ඔය මාමලා ආදි වශයෙන් ඔය පිරිමි අපේ ගෙදරට ගෙනත් මේ බාර කරනවා. ඒ අය බුලත් දුම් කළා එහෙම ගෙනපුවාම ඉතින් අපේ අම්මා එහෙම තාත්තා කියනවා පුතත් දැන් ලෑස්ති වෙන්න කියලා. ඉතින් සුබ මොහොත. අපි නැත්තරේ අනුවස ඉතින් නැකත බලනවා මේ ධම්මපත්‍රේ. බලපාව සුවතක් ඒගොල්ලෝ හදලා දෙනවා. ඉතින් දාට අපිත් මේ කිරිබත් එහෙම අපි කාලා වෙලා ආත්‍රාට ඉතින් චාරිත්‍රානුකූලව වැඳලා වෙලා දණ්ඩි කඳේ ආරම්භ පටන් ගන්නවා. ඉතින් අපි මේ ඇඳලා තියෙන තරම පිටක් කරගෙන ඉතින් දෙමම්පියන්ට වැඳලා දැන් වැඳුම කියන එක හරිම වැදගත් ඒ කාලේ. වැඳේ නැත්නම් තමයි එයාට උගන්වන්නේ නැත්නම් වැඳුමින් පවා ඒගොල්ලෝ මනිනවා මේ කලාකාරී වෙනදලා. පිළිකන්නේ එක පැත්තක තියෙනවා මේ අපේ ලොකු ගෙල් ගහක් තිබුණා එතනත් ලොකු මිදුමක් හතර වටේ ලොකු මේ අපේ ගේ හතර වටේම හතර ඇදපු ගෙවල් මැද මිදුල වෙනයි තවත් නිදුලක් තියෙනවා. ඉතින් හතර පැත්තෙම ආරම්භ කරනවා. එක පැත්තකින් හිවිතය ආරම්භ කරනවා. අනිත් පැත්තේ දණ්ඩි කඳේ ආරම්භ කරනවා. ඉතින් මේ දණ්ඩි අල්ලගෙන ඒ ගුරුවරයා ඉස්සෙල්ලා දණ්ඩි කඳට වඳින්න උගන්වනවා. එතකොටම කකුල දකුණු පය පෙරලා තිබිලා තෙයි තෙයි තාම් තෙයි තෙයි තාම් තෙයියත් තෙයියත් තෙයියත් තෙයි තෙයි තෙයි තත් තෙයි කියලා කටින් ඉතින් බෙරේට ආරම්භ කරන්න තමයි නිවෙන්නේ. ඒ ආරම්භ 12 ආරම්භ කරපුවාම පස්සේ ගිරේට ආරම්භ කරනවා කියන එක ඉදාටත් කලෙලියක්. එතකොට ආය මාසයක් විතර දණ්ඩිකඳ හැරමු ගාට පස්සේ ගිරේට ආරම්භ කරනවා කියන එක ඉදාටත් යම් ලොකු ඉතින් සන්තෝෂ ඉදාටත් කැම කිරිවත් එහෙම දීලා තවත් පිළිත එක්ක තනින්නට වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන් අපට අඳගාලා දෙක ගුරු මුත්‍තිම නෙමෙයි හත්පාද ගන්න ඇති විශේෂයෙන් කියලා දුන්න අපි අත්වල මුත්තා. ඒක ඉතින් අපේ ගෙවල් වල ගොඩක් කරනවා ඒ රටේ අය ගියාට පස්සේ ගෙදර තමන්ගේ පවුලේ කට්ටිය ඉතින් රෑ අපි නිදිනවනේ ගෙදර. ඒගොල්ලෝ කෑම කාලා හැම ඉතින් හඳන් කොට වෙච්චා අපි බිම පැදුදාගෙන ඉතින් අපි කියනවා තාලල්ලා ඉතින් කවි කියලා අපිට උගන්ලා තමයි ඉඳාගන්නේ. බෙරේට දැන් අඟුලිය අපාදම කියලා බෙර ගහන ලොයයට වෙනම ගන්නවා. ඒ අඟුලිය පඩි ගහන්න නැත්නම් බෙරක පදලාන්න දෙන්නේ නැහැ. බෙර ආරම වෙනයි නැතුම ආරම වෙනයි. දැන් අඟුලිය අපාදම. ඔව්. දැන් බෙර ගහන්න දැන් මම ඉරත්තේ තක්කට කට කුඳන් කට කුඳන් කට තක් කුඳන් කට කුඳන් දික්කට කට කුඳන් katakundang, katatakundang, katakundang. Tong katakatakundang, katakundang, katatakundang, katakundang. Nang katatakundang, katakundang, katakundang, katatakundang, katakundang. Tak katakatakundang, katakundang, jik katakatakundang, katakundang. Tong katatakundang, katakundang. katakundang. Nang katatakundang, katakundang. katakundang. Tak kata jik kata tong kata nang kata. Tak kata jik kata tak kata jik kata tak kata jik kata tak kata kundang tang kundang. Tak kata tak kata tak kata tak kata tak kata tak kata tak kata. මිනිසෙකුගේ ජීවිතේ ඊටාම වැදගත් අවස්ථාවක් තමයි මුලින්ම වෙස් බැඳලා. ඒ කියන්නේ නැත්ේකට අයිති ඇඳුම් ආයිත්තන් එහෙම ඇඳලා ප්‍රසිද්ධිය නටන එක. මේක ඒ නැත්ුවට විතරක් නෙවෙයි ඒ පවුලකම උත්සව අවස්ථාවක්. පනිබර්ත මහතා මුලින්ම වෙස් බැඳලා නැතුවේ ගමේ පන්සලේ. ගමේ පන්සලේ ස්වාමීන් වහන්සලා මම වෙස් බැඳලා බලන්න හරි ආසයි ඉහළ පන්සල පහළ පන්සල කියලා අපේ ගමේ දෙකක් තියෙනවා. ওই හතර වාරයේදී මම අපේ දෙමාපියෝ ඉස්තරලට වන්ද නටු පුරුවල් වාසේ අත්තර ගල්ලේ. ඒකින් ඒ රජ මහ විහාරතිකයි ස්වාමීන් වහන්සේලා පිරිච්චියදී ඒ සුබ මොහොතින් අපේ මංගලපිරිය මුත්ත කෙනෙක් වුණ අපේ පාරම්පරාවේ ලොකුම කෙනෙක් කියලා තමයි මගේ අත්‍යවශ්‍ය කලදනාව යටාව සුබ මොහොතින් තිබ්බේ. එදා ඉතින් ඒ අත්නගල් ඔයටකින් නාවලා මාව එක්ක ඇවිදින් විශාල බලියක් එමැරලා බලියම තාම නැටෙවි. ඉතින් මම නතර බලන්න ඉතින් බොහොම මහජනයා බලාපොරොත්තු වෙලා අහලෙලි මඩුව ඉතින් ගමේ නටලමට විශාල තෑග්ග ගහම වුණා. මුලින්ම අල්ගොම් පන්සලේ තමයි නැටුවේ. මම නැටේ ගජ ගවන්නම. ගජ ගවන්න ඕන නැල්ලා ඉතින් මට අනික් වන්න පුළුවන්. ගජ ගවන්නට මම බොහොම ආතතියි. සීල උඩරට නැටුම් ශිල්පියෙකුට තමන්ගේ දක්ෂකම් හපංකම් පෙන්වන්න ප්‍රසිද්ධිය පෙන්වන්න ලැබෙන තවත් අවස්ථාවක් තමයි ඇසළ මාසෙදී මහනුවර පැවැත්වෙන දලදා පෙරහැර. අපිට ওই නුවර පෙරහැරේ නටන එක අපිට ඉස්සර උපාධියක් වගේ ඒ කාලේ මේ අපේ අත්තලම කියලා කියන්නේ නුවර පෙරහැරේවත් නටලා නම් ඔයා නටන්නේ කොහොමද ওই ගුරුවරයා නැත්නම් ওই ගුරුනාන්සේ නැත්නම් ওই නට්ටුවා කියලා කියනවා. මේ නුවර පෙරහැරේ නටන්න කියනකොට අපි බොහොම ආසයි. මේ නුවර පෙරහැරේ පෙරහැරේ නටනවා කියන එක ඒදාලේ යක්ෂයෙකුට ලොකු ගරු නම්බුවක්. මම වයස 14 දී 13 දී මම නුවර පෙරහැරේ නටුවා. තනිකච්චීද නැතුවේ. තනිකච්චී කියන්නේ වෙස්පන්දලා නටන්න තත්ත්වයට නේ අපිට ඉතර පුරාණ වෙස්පන් දන්නේ අර ස්වාමීන් වහන්සේලාගේ අර උපසම්පදා ක්‍රමයට වාගේ නැටුම් බොහොම පුහුණු වෙලා පුහුණු වෙලා දක්ෂයෙක් වුණාට පස්සේ තමයි වෙස්පදන්න ගන්න. ඉතින් වෙස්පදන්න තමයි රටට කලෙදි බඳුනට වන්නේ. ඒක ගුරුවරයාට නැත්තම් මදිකමක්, පරම්පරාවට මදිකමක් කියලා මේ නිකන් ආවට ගියාට වෙස්පදන්නේ නැහැ. ශාස්ත්‍රයේ සකල සම්පූර්ණ දැනගත්තට පස්සේ තමයි යා අර උපාධියක් දෙන විදිහට තමයි ඉතර. මණිභාරත මහත්මයා මුලින්ම කොළඹට ආවේ 1940 ගණන්වලදී. ඔහු කොළඹදී ආරම්භ කරපු කලා ජීවිතය කෙරේ සදිම බලපෑවේ ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ කලා ශිල්පිනියක්. ඒ කිව්වේ ජේ.ඩී.ඒ. පෙරේරා මහත්මයාගේ බිරිඳ චන්ද්‍රලේඛ මැතිණිය. චන්ද්‍රලේඛ මැතිණිය පණි භාරත මහතා අද සිහිපත් කරන්නේ ಗುಣගරුකව. පල්ගම ඉඳලා කොළඹට ආවේ බොහොම ලෝක ඉතිහාසයක් තියෙන තරම් කොළඹට ආවේ ඉතිහාසෙ. අපේ කරු ජේ.ඩී. ප්‍රභාත්මයාගේ මැතිණිය චන්ද්‍රලේඛ නෝනා. ඒ චන්ද්‍රලේඛ නෝනාට බෙර ගහන්න කෙනෙක් හෙව්වා ඒ දවස්වල ඉන්දියාවේ යන්න. මම චන්ද්‍රලේඛ නෝනාගේ ගෙදරට ආවම මේ චන්ද්‍රලේඛ නෝනා කියන්නේ නැටුවා. ඉතින් බෙරේ කොහොම තියෙනවා. ඉතින් ජීරිපුර මහත්මයා, එතකොට ධනපාල මහත්මයා, පියසේන නිස්සංග මහත්මයා, ආචාර්ය මල්ලසේකර මහත්මයා, ඔව් විශාල ප්‍රමුඛ පිටක් එතන හිට කපුකුරු මහත්මයා, ඌරපල බණ්ඩාර මහත්මයා. ඉතින් මගේ දක්කම් බලන්ද ඔය ජයසේකර මහත්මයා දැන් ඔය ගම්වි සංස්ථාවේ ඔයගොල්ලෝ හිටපු අධ්‍යක්ෂක. ඉතින් මගේ පෙර බලනපුවා මට ආමුතුයි මගේ පෙර ගැහිල්ල. ඉතින් ජීරිපුර මහත්මයාගේ ගෙදරදී මම බෙරේ ගහපුවාම මගේ බෙර වලට ඒ නෝනවට නටන්න බැරි අමුතුයි. අත්ති මං කල් ලියලා දෙන්න කියලා. ලියලා මම බෙරේ ඉතල වරපොට වලට උම අර කඩදාසිය තියාගෙන ඉතින් මම ගහුවා ඉතින් නැටුම දිහා බලනවා මම ගහපුවාම ඇත්ත වශයෙන් අකියක් විතර යන්නේ ඉස්සර ගුරුමලා ගුණාන්දට වඩා හොඳට මම බෙර ගන්නවා හොඳයි කියලා පොඩි රාවයක් ඇති වුණා. ඒ ගෙදර ඉන්න වැඩකාරයෝ මට ඉතින් පොඩි ගුණාන්ත කියන කාලේ මට ඉතින් පානිත් කියලා ඉස්සර කියන්නේ පණී කියලායි මට කවුරුත් විවාහ කරන ගමේ ඉතින් පණී දැන් බොහොම හොඳයි කියලා ඉතින් මට ඉතින් මාත් ඉතින් ටිකක් ආ ඒ දාතලට මමත් ආඩම්බරයට හරි කැමතියි. හොඳා කියනකොට මම ටිකක් හොඳ වෙන්න ආසයි. ඉතින් එහෙම බෙර ගහලා ඉතින් බෙරේ හදනවා. මම මට තේරෙන්නේ නැහැ ඒ දවස්වල මේ නිතරම බෙර ගහන්න හොඳ නැහැ කියලා කොළඹ. මගේ වැඩේ අර පයිප්ෙන් නාන බෙරේ හදනවා. තවදක් ආමඳුර වැඩ මම ගියා මට ඉඳන්තර කියනවා මේ මම නිතරම බෙරේ ගහන්න එපා කියලා. දැන් පවුලේ බොහොම කිට්ටු ආශ්‍රයකින් මට පවුලේ පුතෙක් හිරිතලුවා. හේරි ප්‍රමාණයට ඇත්ත වශයෙන්ම මගේ තාත්තා ගෙදර තාත්තා කියනවා කොළඹ ඉරු තාත්තා කියලා කියන්න පුළුවන් මට ඒක දේවත්වෙම සැලකනවා. අම්මා කෙනෙක් හේරි තමයි චන්දලන සැලකීමේ. ඉතින් ওই කොළඹ හතේ දින හැම බංගලාවකම ලොකු සර් ජෝන් කොතලාවල එහෙම ඒ කාලේ ඉතින් සර් බීඩී ජයතිලක සර් දී අත්නායක මෙතුමාගේ උත්සාහ වුණා චන්ද්‍රනෝන මහත්තයාට මම නටනවා මම පිළිගන්නවා. ඉතින් ඒක බොහොම ජනප්‍රිය වුණා. පනිබාර්ත මහත්මයා මුලින්ම ඉන්දියාවට ගියෙත් චන්ද්‍රලේඛා මැතිණිය නිසායි. ඔවුන් මුලින්ම ගියේ ට්‍රැවන්කෝරේට. ඉන්දියාවේ ඉතින් යන්න ලෑස්තිලා ඔන්න බෙරේ ගැඹුරට පස්සේ ඉන්දියාව යන්න ගියා ට්‍රැන්කූර් එකේ ශ්‍රී ගෝපිනාත් ළඟට. ඕන් ට්‍රැන්කූර් එකට අපි වැඩිපුර ගෙලීමට එක ගියා. එයා චන්ද්‍රලේඛන මහත්තයාගෙන් කත කලිය ගත්තේ. මම ගැට බෙරයක් අරන් ගියා. නටබුවන් සුවන් කෝරකේ මහරජා කවුලිය පැලස් කියන එකේ චන්ද්‍රලේඛන නටබුවන් මම බිර ගැහුවා. මේ මේ පිරිතක් වෙනාට කංකාරින් බෙර ගන්නකොට නැට්ටෝ මහන්සියෝට බෙරකාරය හිතාටදී බෙරකාරයක් දක්කම් පානවා. මට ඔක පුරුදුනේ. චන්ද්‍රලේඛන වලට හැටිවා ගෙනකොට මම බෙරකාරය ඉතින් අර ජටාව කරකවලා බෙරකාරය ඒකට අප්පිටියනවා. ඉතින් මේක හරි වැදගත් වගේ වුණා. මොකද ඉන්දියාවේ බෙරකාරය ඉඳලා ඉන්න බෙර ගහන්නේ. ඒ ට්‍රැන්කූර් එක දිහා කවුරු මොන ඕන ලොකු පෙරකාරයෙක් වගේ ඉඳගෙන තමයි දස්කම් පින්නන්නේ. දැන් ලංකාවේ තමයි මේ බලව අල්ලලා කත්තෙන් අල්ලලා ඒක මට ඉතින් ඒ කාලේ හරි ලොකු දෙයක්. කුන් කුන්දකට කුන් කුන්දකට කුන් කුන්දක චින්ත ගදින් කුන් කුන්දකට කුන් ඔගේ වටේ යනවාද? ඉන්දියාවේ ගියාම මට ඒ ශ්‍රී ගෝපිනාත් ශාස්ත්‍රවන්තයාගේ නැටුම් දැකපුවාම අමුතුම මට ලෝකෙකට ගියා වගේ දැනුනේ. ඒ මොකද ඒගොල්ලන්නේ පෙර වාදනය, ඒ විදිය ක්‍රමානුකූල ඇත්තටම මට මම නැටුම් වලට ප්‍රිය කරන කාලෙදී ඒ වගේ දකින්න ලැබුයි එක මම හිතන්නේ මගේ ජීවිතේ ලැබුණු ලොකුම අත්දැකීමක් වුණා. ඒ ත්‍රි ගෝපිනාත් මහත්මයා උදේට පාන්දර නාලා පිච්චමලක් එහෙම කණේ ගහගෙන ඉතින් දෙවියන් වැඳලා ඒ ගණපති රීත්‍ර නිර්තේම කාව්‍ය ශ්ලෝක අතර කියලා අපි ඉතින් පෙළට තියලා පුහුණු කරනකොට ඉතාම හොඳ උසස් ව්‍යායාම ටිකක් උගන්වනවා. ඒ ව්‍යායාම නිසාම නටුන් හැඩතල පුහුණු වෙනවා. ඒ ආරම්භ අපේ ආරම්භ වලට කිට්ටුයි නෝතිඩ වල ලස්සනට උගන්වනවා. අපිට වඩා ක්‍රමානුකූලව. ඒ ඒ නටු මේ පෙර අපේ බෙර පදයෙන් අපි කත්තිරම ගන්නකොට කත්තිරම එක බෙරේනේ. ඒගොල්ලෝ කත්තිරම ගන්නකොට බෙර කීපයක් පාවිච්චි කරනවා. ඒ මර්දංගම්, බක්වාජ්, දෝල්, ගින්ජිරා, එතකොට චෙන්ඩා, සුද්ධ මද්දලම් ආදි වශයෙන් බෙර කාරෝ පදයක ඉතිරෙලා තියලා ඒ පද ඉතාම දියුණුයි. ඒක අපේ පදම තමයි. පද කඩලා ගන්නවා. නීත කාලයකට පස්සේ පාණිභාරත මහත්මයා රජයෙන් ශිෂ්‍යත්වය දිනාගෙන ශාන්තිනිකේතෙන්ට ගියා. මං ශාන්තිනිකේතෙන්ට සාංශිකේත යනකොට මම අර කලාගුරු අපේ ශ්‍රී ගෝපිනාගෙන් යමක් දැනගෙන හිටියා. ඒ නිසා මට ඉන්දියාවේ ලොකු නමක් ගන්න ලැබුණා. කියනවත් එක සාහිත්‍ය දාන නිසා මට හොඳට මේ වාදනේ දැන් මම වාදනේ හොඳට ඉගෙන ගත්තා. එතෙන්දී මට ඔය කතකලි, කතක්, වර්ණනාට්‍යම්, මණිපුරි ආදී දේවල් හොඳට ඉගෙන ගත්තා. අනික් අය වගේම නෙමෙයි මම සාහිත්‍යයේ අර අපේ ගෙදර තිබුණ නිසා සාහිත්‍යයේ මම හඳුනගෙන නිසා මම කාලේ නාස්තිකලේ නෑ. සාන්තය කියන්නේ අවුරුදු 3ක් හිටියා. ඒ වගේට මහා කවි රවීන්ද්‍රනාත් tagorතුමාගේ ඒ ගුරු දෙවියන්ගේ ඔය ගීත නාටක වල මම ප්‍රධාන නළුවේ සංගපෑවා. ඔය දිල්ලි එතකොට කල්කටා, බොම්බාය ඔය ආදි වශයෙන් විශාල නගරවල මම ජනප්‍රිය කල්කටාවේත් මම ජනප්‍රිය නළුව කියලා හිටේ කාලේ. මොකද ඒ tagorතුමාගේ සින්දුවට මම ඔය වලාකුළු වගේ ඔය මලක්කම් එහෙම මේ ඒ තාන්ත්‍රිකයේතනේ ගුරුවරුන්ගේ තීතක් තියෙන දක්ෂ ගෝලයාගේ එයා දන්න දෙයකින් මොකක් කර ප්‍රයෝජන ගන්නවා. මට ඒ අවස්ථාවේදී හුඟක් ප්‍රයෝජන ලැබුණා ඒ පහතර නැටුම් උරෙන්ට දැනගෙන ගියා. ඉතින් හත කලින් දැනගෙන හිටියා ඒ කාලේ. ඒක නිසා මට හුඟක් දැන ලැබුණා ඒ සෑම තැනකම වාගේ මේ නාට්‍යවල ප්‍රධාන තැන් අරගෙන නටන. පනිවර්ධ මහත්මයා මූලික වශයෙන් උඩරට නැටුම් ශිල්පියෙක් වුණාට ඌ ඉගෙන ගත්තේ උඩරට නැටුම් කලාව විතරක් නෙවෙයි. පහතරට නැටුමත්, සබරට නැටුමත් ඔහු ඉගෙන ගත්තා. මට භාග්‍යක වාගේ මම ආසාව තිබුණා උඩරටුම් ආදාරන ගමම පහතරටුම් ක්‍රමානුකූලව හැදෑරුවා. ඒකම සබරම නටුම්. උඩ පහත සබරම කියන නටුම් ක්‍රම තුනම ඉගෙනගෙන කොමනක් නෑ ඒවේ වාදෙත් මම ඉගෙන මම වේල්ගම ගින්තිරේ තුන්නාන්ත කියලා මගේ බාප්පා කෙනෙක් හිටියා. ඒ බාප්පගෙන් තමයි මම ඉරගත්තේ. ඒතකොට මම ගෙදර ඉන්න කාලේදී මේ මම උඩරටුම් වලට ඉතින් ටිකක් ඉගෙන මම නිකන් මැලි වෙලා හිටියා. ඉගෙන නැතුව. අපේ මෑණියන් දායම ඉතින් මගේ තාත්තා ඒ කාලේ ටිකක් රෝගාතුරක හිටියා. කලේ මල්ලිය මෙන්න මේ පුතා මේක හදාගන්න කොහොම හරි මේ දඩබ්බර වෙනවා කියලා කැවුම් එහෙම යන වේල්ගමට ගිහිල්ලා. මේ ඌරුවල කියලා අපේ ලොකු නෑදෑයෝ කට්ටියක් හිටියා. ඒ වෙනන්දලා මාමලයි ඌරුවල මගේ ආච්චිමත් ඌරුවල තමයි කොහොම ප්‍රසිද්ධයි වල කලාවට. ඉතින් ඌරුවලට ගිහින් එතනත් ඉඳලා ඉතින් ගිහින් වේල්ගමට. මම වේල්ගමදී පුදුම මේ ආභාෂයක් ලැබුවා ඉතින්. ගින් තේරුණා ඉතින් දුම්පියා. ඉතින් එතෙන්දී ඒ ගෙදර බලි නටවනවා මම ඉතින් හුඟා නටවනවා. මේ හතර කෝල් 11 නටවන්න ගින්තෝ ගුණාදි නටවන්න කියලා ඉතින් මට තෑගි බෝ ගෙදර ඉතින් මං හරි ආඩම්බරයි කාලේ ඉතින් මට දැන් මේ විදිහේ පාදකට තාලම ඉඳත්තේ රුණ බෙරින් ඔන්න ඔය මෙන්න විදි මං හරි ආදරේ වුණා ඒ කාට. සාකාත් කෝ වඩා ඉඳුරාම වෙනත් මේ පාත්‍රයට නැටුම්ේ කස්තිරම්. ඒකට කලාසම් කියලා කියන්නේ. ඉතින් ඒ විදිහේ ඒ પરම්පරාවල නොයෙක් වෙනස්කම් තියෙනවා. ඔය වෙනස්කම් තමයි මට මේ ගුරුවරයෙක් වෙන්න තිබිච්ච ලොකුම මේ මගේ ශාස්ත්‍රඥාණයට ලොකුම ලැබිච්ච ලොකුම දයද. මොකද එකෙක් ගුරුවරයාගේ එක එක්කිනාගේ තියෙන පද මම මේ දවස්වල හොඳට ලියාගෙන හැදෑරුවා. දැන් ওই පාතලන්ට උමුල වුණත් දැන් ওই බලියොල කලාසම් තියෙනවා. දොන්තකතං ගත්තිතකට දොන්තකතං ගත්තිතකට දොන්තකතං ගත්තිතකට ගයිතකට දුදුන් දිගුදකතං ගත්තිතකට දිගුදකතං ගත්තිතකට දිගුදකතං ගත්තිතකට ගයිතකට දුදුන් දොන්තකතං ගත්තිතකට ගයිතකට දුදුන් දිගුදකතං ගත්තිතකට ගයිතකට දුදුන් දොන්තකතං ගත්තිතකට දිගුදකතං ගත්තිතකට දොන්තකතං ගයිතකතං ගත්තිතකට ගයිතකට දුදුන් රකතකට ගත්තිතකට දුදුන් ඔය විදිහට මා පුදුම සුරල් පණිවාර්ත මහත්මයා අද ප්‍රසිද්ධියක් උසලන්නේ දක්ෂ ප්‍රසිද්ධ උඩරට නැටුම් ශිල්පියෙක් හැටියට වුණත් ඔහුගේ දක්ෂකම් නැටුම් කලාවට පමණක් සීමා වෙන්නේ නැහැ. චිත්‍ර ශිල්පියෙක් හැටියටත් ඒ මහත්මයා ළඟ තියෙනවා පාරම්පරික වෙන දැනුම් සම්භාරයක්. ඇත්තම අපේ પરම්පරාව මේ චිත්‍රචාරණයකගේ ශිල්පාධිපති. අපේ මුත්තලා පුරාණේ විහාරවල කරනවා පාරණ, ගොම්පේ, දැන් ඔය කැලණිය එහෙම අපේ බුත්තලා. ඉතින් මමත් ඒ අසලේ પરම්පරාව අනුව චිත්‍රවල කරන්න මට අපේ මාමලා ඌරුවල් මාමලා හැම වේල්ගමකින් තිරුණාන්සේ ආදී ඒ අය මට චිත්‍ර කර්මය ඉගෙනුවා. මංගල පිරියේ අපේ සිදෝරි ගුණාන්ති කියලා එහෙම අපේ මුත්තලායන් પરම්පරාවේ තමයි ඉන්නවා. මේ විහාරත් කීපයක් වැඩ කළා. චිත්‍ර ඒකම අඳින්නත් පුළුවන් වුණා. ඇත්තෙම ජේදී ප්‍රමහත්මයා මගේ චිත්‍ර දැකලා හරිම ආදරේ වෙලා මට චිත්‍ර ශිල්පීතුමා ඉගෙනුවා. නමුත් මගේ ගමේ මං ගෙදර බලි අඳින ඒ බලි චිත්‍ර ඔය ගුරු දැලිය වලින් අඳින චිත්‍ර ඔය කිරිමැටි වලින් එහෙම වර්ණ අඳින දැනෙන හිටියා ඒවා අමණ්ඩ දැනෙන හිටියා ඒක දිනු කරලා විහාරත් නඹුවා මම ඉතින් මට වැඩියම මේ චිත්‍ර ශිල්පියෙක් වදිනොත් ජේවි පේන්ට් ජේනි ප්‍රනාත් එහෙම ආදී ඒ පේන්ටිං ළඟම ප්‍රදර්ශනය කරන්න මට මගේ චිත්‍රත් ප්‍රදර්ශනය කරලා තිනවා අනිවාර්ත මහත්මයා අපේ රටේ විතරක් නෙමෙයි විදේශීය රටවලටත් සිංහල නැටුම හඳුන්වා දීමට පුරෝගාමී කෙනෙක්. මම ඔය රජයේ නැටුම් විද්‍යාලයේ නැටුම් අධිපති තනතුරට කතිකාචාර්ය තනතුරට දිරුණාට පස්සේ මම රුසියාවට එංගලන්තෙට ජර්මනියට සෙකස්ලෝවේකියා එතකොට කැනඩාවට ජපන් රටට මේ ආදිවලින් රටවල් හැමතැනම මම දැන් ගිහින් කියලා කීප කරයක් පනිපාතමත් කළේ හුදෙක් පැරණි නැටුම් සම්ප්‍රදාය රැකගෙන ඒම විතරක් නෙවෙයි ඇතැම් අවස්ථාවලදී නොඑක් විදිහට අලුත් අලුත් අත්හදා බැලීම් කිරීමටත් ඔහු පෙළඹුණා. ඇත්තම මේ නිර්මාණවට මම පෙළඹුණේ එක යුගයක මේ උඩල නැටුම් වලින් ලංකා නැටුම් වලින් කිසි දෙයක් කරන්න බෑ කියලා ප්‍රසිද්ධ නළුව පත්‍ර වලින් කියන්න පටන් ගත්තා. ඊට පස්සේ විදේශයෙන් ওই ප්‍රේමකුවන් මහත්තයා චිත්‍ර දේන මහත්තයා වැනි ඒ අය පත්‍ර ලියන්න පටන් ගත්තා. ඒකට මම කරපු වැඩේ මගේ ගෝලයේ පිටසක් හිටිය බොහොම දක්ෂයෝ අපි යමක් කරමු කියලා කෝච්චිය මේ මැසිනරි උඩල නැටුම් පද අරගෙන හරමරගෙන ඒව ගන්න කෝච්චිය ආරම්භ කරලා ඉද්දේශමක් හදලා ඒ බඩු පටවල යන්නේ. ඒක බොහොම ජනප්‍රිය වුණා. මොකද මේ මැසිමක් රටන්න බැහැනේ අඩව් අල්ලන්න පමණයි මේ අපේ උඩ නැටුම් පහළ නැටුම් මිනිස්සු පිළිගන්න තුනේ නිකන්. ඒක නිකන් වන්දපත් එකෙන් එන නිකන් මේ නිකන් මේ මේ බොහොම පහත් හැටියට සැලකුවා. මම සමාජයේ සිතුම් පැතුම් වලට නම් පිරුමෙන්ම කරපැඩේ වෙඩිලි. ගල් කඩලා ගල් කෑල් වීද යනිවන් පිරුමෙන් ගත්තා. පෙරපදෙන් මං අහස ගොරෝණ හැටි ගත්තා. යාත්‍රා කරන හැටි, මූදෙවි යන හැටි, නැව් ආහත් යාත්‍රා, ලෝරි, බස් ආදී වශයෙන් මේ මැසින කියන්නේ මේ එන්ජින් එහෙම වැඩ කරන්න ට්‍රැක්ටර් බොහොම ජනප්‍රිය වෙන්න ඒවා පදගත්. නියම කලාකරුවා වයසට යන කෙනෙක් නෙමෙයි. ඔහු කයින් වගේම සිතනුත් තරුණයෙක්. මම දැන් වයස 60ක් වුණත් මම තරුණෙක් වගේ තමයි නටන්න අදහස. රටට බැුණා නාකියෙක් වගේ මම හිතන්නේ නැහැ මම නාකිය කියලා. ඒ මගේ අදහස. 2005 වසරේ මාර්තු මාසයේ 17 වන දින ප්‍රචාරය කරන ලද සිංහල උඩරට නැටුම් කලාව පිළිබඳව පාරම්පරික දාර්ශන ප්‍රඥ පනි ಭಾರತයන් සංග කළ සාකච්ඡාවක් ඇසුරින් නිෂ්පාදනය කළ තුන්පත් රටා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිකා පෙරේරා